සත්තමාදේන දුක්ඛෝ සංකාදෝ දුල්ලභෝ මුද්ධාදෝ පස්මින් දුල්ලභෝ මනසත් ප්‍රතිරාමෝ දුල්ලභා ඛනබන්තති දුල්ලභා කම්මඤ්ඤා දුල්ලභං ධම්ම සරණං බුද්ධෝ සත්පුරුෂයන් පෞරුෂයෙන්ම ඒවායි සංවේදනයෙන් අද වස්පාලේ සම්බන්ධ කරලා කල්පනා කරනකොට එක්තරා සංවිස්ථානය. වස් කාලේ අනුනාම පස්කින් මාසයනම ඊට පස්සේ ලැබෙන මාස පහක් තියෙනවා. ඒ මාස පහේ අවස්ථාවයි. මෙවැනි අවස්ථාවලදී සංදිස්ථාන වලදී පසුගියේවාසම්බන්ධ උපයෝගල කල්පනා කාර්යයෙන් යම් කිසි අනුපාඩු කියන නම් සාකච්ඡා කරගෙනමත හොඳට කටයුතු දෙන්න තියෙනවා නම් ඒවා ගොඩක් මේකට සුදුසුම අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දිනපතා දේශනා කාටත් පාඩම් කියන මේ දේශනා පාඩයක් මතක් වෙනවා. කාටත් පාඩම් කියන නිසා මේක තේරුම අනුකූල කියන දෙයක් තියෙනවා. අන්තයෙන් කියන දෙයක් තමයි මතක් කරගීමක් තමයි වෙන්නේ. මේ යෝගාවචර කියනවා කියන්නේ යෝගාවචර සිංහත් පිරිස දීවන්නේ ලෝකේ ඉන්න ඉතාම වටිනා පුද්ගලය තමයි. යෝගාවචර කියන මේ තේරුම භාවනාවේ යෙදෙන පුද්ගලයා කියන එක. යෝගාවචර යෝග අවචර යෝ අවචර කියන එකේ තේරුම අතුලක්. ඇතුළත් මොහොතටද යෝග භාවනාවට ඇතුළත් යෝග භාවනාව කියන්නේ සමත භාවනාව විදර්ශනා භාවනාව සමත භාවනාවට යෝග කියලා කියනවා විදර්ශනා භාවනාව යෝගාවේ යායති භූරි බුද්ධ ඥානං වන්දේ කියන කාරණා යෝගයේ නිසා ප්‍රඥාව වැඩි අයෝගා භූමි සංඛයෝ නොයනීම නිසා මේ ප්‍රඥාව පිළිදෙයන අන්න මේ යෝගයේ කියන අපි තේරුම් ගන්න යෝගයේදී යෝගයේ මොනවයිද දෙන්නේ සමථ විදර්ශනා භාවනාවෙන් සමථ භාවනාවෙන් කියන්නේ දර්ශනා කෙලෙස් සංසිඳන කෙලෙස් කරනවා අධිකාරයට කෙලෙස් කරන්න වහන්සේලා කෙලෙස් සංසිඳන සංසිඳන ඒ දෙකම තමයි යෝගී කියන්නේ මේ යෝගාවචර ජීවිතයේ මේ කාගෙදී යෝගාවචර ජීවිතයේ උපාදක මහන්සියලාගේ කියන යෝගාවදකදී මේ විචුණාන රස සම්පන්න විචුණාන කියලා ගලන කියන්නේ යෝගාවදකදී කියනවා සාමනීය අත්සංගය තුළ තියෙන යෝගා යෝග ජීවිතය යෝගාවදකදී ජීවිතය මේ යෝගාවදකදී ජීවිතය පවත්වන්න ඕන හැකින් අපි නිතරම සලකන්න පුළුවන්. ඒ ආවදේ ජීවිතේ පවත්වන්නේ කොහොමද? මේකට අනුපාඩුවක් නොවෙන්න අපි එළෙන්නේ. අපේ මුළු ප්‍රාර්ථනාව මුදුන් පමුණවා ගැනීමට අපේ මේ ජීවිතේ කොයි විදිහේ පැවැත්විය යුතුද කියන එක නිතරම සලකලා බලන්න කල්පනා කරන්න කියලා. ඒ වගේම ආදරයෙන් සැලකීමෙන් ඉමජීවයෙන් එළියෙන් යෝගාවචර ජීවිතේ විවාහන කායික ජීවිතේ සමානයි. නමුත් මේ ගුණය අතින් තමයි වෙනස් වෙන්නේ. මිනිස්සුගේ ජීවත් වීමේ ක්‍රම හතරක් තියෙනවා. ඇවිදීම සිටීම නිදීම නිදීම ඒ ඉහියව කියනවාට කියන්නේ ඉරියාපත ඉරියාපත කියලා ඒවට කියන්නේ ඒ ඉරියාපත පැවැත්වීම යෝගාවචරයන් ළඟක් තියෙනවා අයෝගාවචරයන් යෝගාවචරයන් ළඟ තියෙන මේ ඉරියව් පැවැත්වීම සාම හොඳින් කියන්නේ ඉතාම හොඳින් කියන්නේ. කොයිතරම් හොඳින්ද අර විහින්දා තේව ධාරාව අහෝසි ඉරියාපතෝ. මේ ඉරියව් පැවැත්වීම සිහිනෙන් තේර සම්මෝහය වත් කරනකොට නොකැදී දැනෙන්නේ නැතුව එක ඒකාබද්ධව රැස් කරන්න ආවාගේ ඉරියව් හතරම දර්ශ සම්බන්ධව ඒකීභාවයෙන් යුක්තව මේ ඉරියව් හතරම පැවැත්වෙන හැටියට අපි වග බලා ගන්නවා. කවුද යෝගාවචරය? යෝගාවචරය මේ ඉරියව් හතරම අර තේන ධාතයිල ධාරාවක් නොකැඩී නැතිවෙන්නා වාගේ අඛණ්ඩ ඉරියව් සමූහයක් මොලියාගත සමූහයක් පවත්වන්න නිතරම අදිස්ථාන කරගෙන වැඩ කෙරෙනවා මේක අමාරු වැඩක් නෙවෙයි සාමාන්‍ය නිතර බැලුවාම ලෝකයට බහැලා අපි කටයුතු කරනකොට සමහර විටක මේ ඉරියව් එහාට මෙහාට වෙන්න ඉඩ තියෙනවා බලාපොරොත්තු වෙන්නේ යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ අපහන්දව ඉරියව් පවත්වා ගැනීමටයි. නමුත් මේ යෝගාවචරය භාවනාවසනේ භාවනා පාලාවේ ඒ වගේ අනිත් විවේක ස්ථානයක ඉන්නව අවස්ථාවේදී මේ ඉරියව් හතරම පවත්වන්න පුළුවන් වෙනවා. නමුත් ලෝකයක් එක එකට එකතු වෙනකොට මේක හද වෙන්නේ ඉඳී. අන්න ඒ බඳු අවස්ථාවට අපට පිළිග වෙන්නේ කුමක්ද? අපේ ඒ යෝගාවචරයන්ට පිළිග වෙන්නේ කුමක්ද? සති සම්පජානි. සති සම්පජානි. මේ සති සම්පජානි හොඳට තියෙනවා නම් අර ලෝකයේ ලෝකයා එක්ක වැඩ කරන්නා වූ අවස්ථාවකදී යෝගාවචරය ලෝකයට සම්බන්ධ වෙන අවස්ථාවක් තියෙනවා. ලෝකේ කියන්නේ සාමාන්‍ය මහජනය. සාමාන්‍ය මහජනයාට එකතු වෙන වෙලාවක් තියෙනවා. ඒ බඳු අවස්ථාවවලදී ඉතාමත් ප්‍රයෝජන වෙන්නේ මේ යෝගාවචර ජීවිතයේ ඉරියව් සකස් කර ගැනීමට සති සම්පදාය. මහානදම් කිරීම මොනදම් කිරීම කියන මේවා සාමාන්‍ය වචන වලින් කියුවාට දෙරෙන්න ඕන තමන්ගේ ඕනකමින් තමන්ගේ පුරුද්දෙන් දෙරෙන්න ඕන පුරුද්දෙන් නියම පුරුද්දකට අනුව මේ වැඩ දෙරෙනකොට ඒක ඉතාම අධ්‍යයනය කෙරෙහි සිදු වෙලා යනවා සිදු වෙලා යනවා. සමහර විදක අන්නර විදියේ ලෝකයා එක්ක අවශේෂ ලෝකයා එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලෝ තේරෙන කොට අතුමිට කරන වෙලාව ගොඩනගන්නේ අතුපාඩු ඒ අතුපාඩු නොහිටින්න නම් අපතුල තියෙන නර මුලින් ගියාම අතුපාඩු සති සම්පජානේ ඒක දෙපාර්ශ්වය සතියයි සම්පජානේ ඒවා හරියටමකට සති සම්පජානේ දෙක තියෙනවා මේ දෙකයි සතියයි සම්පජානේ හොඳ සිහිය නුවණක් එක්ක යොදාගෙන වැඩ කරන්නේ හොඳ සිහිය නුවණක් එක්ක යොදාගෙන කන්නේ සිහිය කියන එක නම් නුවණක් එක්කම තමයි යෙදෙන්නේ සාමාන්‍ය විශේෂයෙන් මේ වෙලා තියෙන්නේ බලවත් ඕනකමකින් නුවණ පාවිච්චි කරන්න නුවණ පාවිච්චි කරන්න සාමාන්‍ය වශයෙන් හර්ධනා කරනකොට යෝගාවචරය පිළිපදාට වදින පිළිපදාට වදිනකොට ලොකු සිද්ධි පොළවාගෙන සම්මත අධ්‍යාපනය වානේ පියවරක් පියවරක් ගානේ සතියයි සම්පදන්නේ ඒක පවත්තන කර්මස්ථානයේ සතිලායි ඒ පින්දපාත ගමන් කරන්නේ වාටික දානන්නේ දෝදාන්නේ නෑ ඒක මේ බාහිර දේවල් දෝදාන්නේ කර්මස්ථානයේ සතිලායි ඒ ගමන් කරන්නේ ඒක බොහොම වටිනා එකක් දැන් සහන දෙවි පමණින්ම රජු දෙනවා සාදු සාදු කියලා ඉදිරියට සාදු සාදු කියන සද්ධාවන්තයන් ඒ තරම් වටිනවා ඒ ගම බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාගේ සාහෘදයේ සබ්බ පහසුව සඳහා පාසු වෙරණේ සඳහා ශික්ෂාවල ගමනවාදී සමහර ශික්ෂාපද මහණෙනියාගේ ප්‍රසාදයේ එළවන උපපාද ඉදිරිපත් වෙන අන්නමටයි උන්වහන්සේ ශික්ෂාදන පනවන්නේ. අප්පසම්මානං වා පසාදාය පසන්නානං වා ගිහියෝ භාවා එන්නෝ වදන දෙකක් තියෙනවා ඉන්නේ ශික්ෂාවල තමයි මේ වික්ෂුන් වහන්සේලාගේ යෝගාවචරයන් වහන්සේලාගේ මිනිහව පැවැත්ම දිහා බලලා පැහැදීමක් නැති වෙන තුන පැහැදීමක් ඇති කර ගන්න පුළුවන්. සද්ධාවක් නැහැ නමුත් මුදක් ඇති වෙන පැහැදීමක් ඇති. පැහැදීම තියෙන කෙනාගේ පැහැදීම ගැන සාධු සාධු මම හිතා කොහොමද බොහොම හොඳයි උන්වහන්සේලාගේ ගමන හොඳයි නැවතීම හොඳයි සිටීම හොඳයි දැකීම හොඳයි ඉරියව් කරත්තීම හොඳයි ඉරියව් කරත්තීම හොඳයි කියනවා සත්පන්නාමං අභියෝ භාවය අනුන්ගේ පැහැදිලි අනුන්ගේ හදවා ගැනීමේ හදාගෙන මේ සංවරය කරගන්නවා නෙවෙයි අන්න ඒකයි විශේෂයෙන් උත්සාහ කරන්නේ අනුන්ගේ දැනීමට ඒ අදහසින් මේ ඉරියව් මේ විදිහට පවත්වනවා අදහස තමන් තුළ ස්වභාවයෙන් ඇතිවෙනා වූ ඇති කරගන්නා වූ ගුණවලට පොහොර වශයෙන් මේ ඉරියව් පවත්වනවා ඒකෙන් ඉදිරියට අප්පසන්නාන පසාදාය පසන්නානවා ගිහියෝ භාවය කියන මේ කාරණේ සම්පූර්ණයි. මෙන්න මේ පිටෝදවටම කියන්නේ පිළියව කරන්නේ. පිළියව කරද්දීම හොඳට සකස් වෙන්නේ මුලින්ම මතක් කරා සති සම්පජාන්නේ. සති සම්පජාන්නේ දෙක රතිගත සම්පජාන්නේ දෙක විතර භාවිතා කරනවා. විතර හොඳින් කියා ගන්නවා නම් එමන් නැත්නම් ඉරියව් පැවැත්මේ හොඳයි. මමත් වෙන විදිහක් නැත්තේ. විතරම සති සම්බෝධනයේ වෙලෙදි කියා ගන්නවා. ඒක නැත්නම් ලොකු අනුපාදයක්. ඒ දෙක නැත්නම් ලොකු අනුපාදයක්. ඒ දෙක නිතරම කියා ගන්නවා. බාහිර දේවල් ගැන හිතේ ගන්න හොඳ නැහැ. බාහිර රටේ ලෝකයේ කියන දේවල් සම්බන්ධව අතන නම් එහෙමයි මෙතන නම් මම ඔය විදිහේ මෙහෙන් තම මොළ දේවල් දෙන්න තමන්ට අයිති දෙයක් මේක සති සම්බන්ධයෙන් පවත්වා ගැනීම ඒ වගේම ඒකේ ඒකට වුණා වන්න තවත් ගැටුන ගොඩාක් උගන්වනවා පරිණීමේ මෙත්සූත්‍රය ඒක පාඩම් මේ පළමුවෙන් ඇතුළේ තියෙන යෝගාවචනයට පාඩම් ඒක ඉතිරික පදයන් ගාමිනු ලොකු ගැඹුරු අදහස් තියෙනවා පළමුවෙන් ඒ වගේ ප්‍රචාර ගන්න වගේ ප්‍රචාර ගන්නකොට භාවනාව සමුද්ධ වෙනවා අර සති සම්පජාන දෙකත් සම්පූර්ණ වෙනවා ඉරියව් කරලා තියෙන සම්පූර්ණ වෙනවා තමන්ගේ භාවනා කාර්යයක් සම්පූර්ණ කරගන්න අවස්ථාව හොඳට ලැබෙනවා. අපි සමහර විට හිතනවා මට මොලේ කියන වැඩවල යෙදෙනකොට ඒ වැඩ සම්බන්ධ සමහර විට විදේශ නැති කරලා ඇති කරගන්න පුළුවන් මේ වගේ තරම් මොකද වැඩ කියන තරම් කරන්නේ. නමුත් යම් කිසි වැඩ පිළිවෙලක් තමන් කෙනෙක් විඳින්නේ නම් ඒක අතේ නැහැ තේරෙන්න ඕනේ. දැන් සමහර විදිහට යෝගාවචර ජීවිතයේ දැක්වෙන දෙන්නේ භාවනාවම කරගෙන තමයි. ඒකට ඒක ලොකු අඩුපාඩුවක් වෙනවා. පරිකරන භාවනාව. භාවනාව කියන අනිත්‍යයෙන් ප්‍රතිලම්භ යන දෙන්නේ. අර මුල් දුකේ වැඩක් කෙරෙන්නේ. වර්ග පිළිවෙත වශයෙන් දෙලේ සිටින පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. අන්නමාන අතපත් ගෑ මානි දේවල් මේ සිද්ධේ සමේක තියෙනවා. ඉතින් ඒවත් සම්පූර්ණ වෙන්න උඩ පිළිතුරුවා. ඒවා වැඩි සමහර විදක සමහර දෙයක් තියෙනවා. මේ භාවනාව කරන්නේ නැතිනම් අනේ භාවනාව බාහිර දැන මොකද? බාහිර වැඩ කොට කියලා හිතන්න පුළුවන්. බාහිර වැඩක් බාහිර කියන්නේ මේ යෝගාවචර ජීවිතේටම අඩංගු වෙන. මුත්‍රිකාදී දේවලු දෙකින් දෙන්නේ. ඒක දෙරෙනකොට සති සම්බන්ධය වැඩ කරගන්න බැහැ. සති සම්බන්ධය වැඩ කරගන්න නැති වෙනවා. අපි සම්බුදන්නේ විස්තර නිදලනේ පිළිබඳව කරනවා. භාවනාවට ඒකට එතනින් සම්පූර්ණ වෙනවා. ඊළඟට අර අපි මුලින් සඳහන් කළා මහජනයා සම්බුදට වෙනවා අවස්ථාවේදී අපේ අධිපාලකයන් ඇතුළේ ඒ බඳු අවස්ථාවලදී අපේ ඉරියව් පැවැත්වීම නියම අන්දමට කරගෙන ගියොත් සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒක හොඳට පුරුදු කරගෙන ගියොත් අර මහා ධනයා ළඟට ගියාව අවස්ථාවේ විඳ පාතේ ගැනීමට බින්ද පාල් ශාලාවට යනවා බින්ද පාත කරගෙන මම ගියා ගියා පාසා බින්ද පාත කරන අත්දැකීම් බින්ද පාල් ශාලාවට ගිහිල්ලා බින්ද පාත කරගන්න අත්දැකීම් දාන ශාලාවට ඇවිල්ලා දානෙට පිට පාඩේ වලින් කරගන්නවා. ඉතින් ඒ කාලේ උනත් කොයි අවස්ථාවක උනත් අර ශාති සම්පදන්නේ හොඳින් පුරුදු කරලා තියෙනවා නම් අනිවාර්යයක් වෙනවා. අනිවාර්යයක් වෙනවා. අපි ඥානවල යන දානෙට යන්නේ. දානෙට යන්නේ ගම්ගේ වැඩ කරන්න ඉන්න වෙන කොටසක් යෝගාවචරයන් පිට ඉඳලා ඒ ගම්ගේ වැඩ කරන කට්ටියට මේ යෝගාවචර ජීවිතේ පුරුදු කරගන්න ඒගොල්ලන්ට යෝගාවචර ජීවිතේ පුරුදු කරගන්න ඕන නැතන අදුපාඩුවක් ගන්න ඒ අදුපාඩුව මකා ගැනීමට නම් කියන්නේ යෝගාවචරය ලබන බලන්නේ ප්‍රයාස කරනවා. ඒ පාවුරු කොහොම දඟලුවත් කොහොම ගෑ ගැහුවත් සමාජයේ යෝගාවචර පස්සේ පිළිගන්න නරකයි. පිළිගන්න නරකයි. සමහර විට අර විදිහ අනුපාද කරනකොට යෝගාවචර ජීවිතයේ මොබලට නාන්නකට අසහ කරන්න පුළුවන්. කලබල වෙන්න කලබල වෙන්න කතා කරන්න පුළුවන් ක්‍රියා කරන්න පුළුවන් වචන පාවිච්චි කරන්න වෙනවා මේ කොහොමද සමහර විට අපි යෝගාවචරය ඉන්න භාගශාලාවට වඩින ඉන්න ධර්මශාලාවට වඩින ධර්මශාලාවේ ඇත්තක බලා ඉන්න ඥානවන්ත උදේදී මේ ඇත්තෝ ඉන්න කාට වෙනකම් බොහොම හොඳයි නේද? ධනදානාව සයින්නකොට කොහොමද? දානවල දැනකොට කොහොමද කියන්නේ. ඒක හැමම බලාපොරොත්තු වෙන්නේ. අන්න එතෙන්දී තමන්ගේ අර යෝගාවචරයේ යකි මුන්නේ මහාවන වැඩ පොළොස් අතන අප්පදන්නා නම් වාපදාදායි කියන සත්‍ය වෙන්නේ සිද්ධ වෙනවා. පදන්නානම් ආත්ම සාධාරණය කියන්නේ කියන්නේ පැහැදිලිවම දැක්වෙන්නේ සමහර විට එනෝද අවස්ථාවලදී මේ දෙනා ඥානවන්ත දෙවියන් වහන්සේ කොහොමද මේ බඳු අවස්ථාවලදී නැත්තම් ක්‍රියා කරන්නේ අතපය ක්‍රියා කරන්නේ කට ක්‍රියා කරන්නේ ඇහැ ක්‍රියා කරන්නේ කොයි දෙයකද කියන්නේ අපි ඒක හිතා ගන්න ඕන නිවිලෙන්න වාසේ නිකන් තේරෙන අපි ඒ ආරක්ෂාව සාකච්ඡා ගන්න ඕනේ ඒ කියන්නේ අර අනුන්ගේ විසිරුවට යටත් වෙලා තමන්ගේ මේකට වෙන දිනු කර ගන්නවා කියන එක නෙමෙයි. එහෙම හින්දා පුළුවන්, හින්දා පුළුවන් අපේ තත්ත්වයේ අපේ ඒ ගුණ ටික නුවර පහළව අපි සකස් කරගන්නවා. අපේ සති සම්පදන්නේ මේක හොලින් තියෙනවා නම් ඒ මොනම අනුභවයක් අත්දෙන්නේ නැහැ. සතියෙන් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. නුවණින් යුක්තව ක්‍රියා කරන්න ඕනේ. නුවර දෙක පාවිච්චි කරන්න. එතකොට යෝගාවචරය තමන්ගේ අභ්‍යන්තරයේ ධර්මයන් දිනු කරගන්න අවස්ථාවක් ලබා ගන්නවා. ඒ වගේම අනුන්ටත් වෙන්නේ ලොකු සාර්ථක උපකාරයක්. ඒවා පරිසමාව කරන්නේ විශේෂයෙන්ම මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ළඟදී මට ලියනවා ලස්සයි. මේ මනස ළමයා කොහොමද පස්සේ තනතෝරන්නේ? ලෝකයේ සිද්ධ වෙන දේවල්. ඒ නියමනය දෙනවා මම සිද්ධලා මම මෙහෙම කියනවා මම මේ ගාන්ධාරාවේ තිබෙන කීම බලාගෙන හිටියා යෝගාවචරයන් වහන්සේලා කියනවා මම යෝගාවචර ජීවිතයට නොගලපෙන විදිහේ බැලි ක්‍රියා කිරීම ආදී කතාවක් තිබුණා මට පේනවා ඒක තමයි අනිවාර්යයෙන්ම ඇති කරගන්න පහසු වෙනවා කරුණාවෙන් කියන කතාවක් ඔය විදිහේ අපි විශේෂයෙන් ඒවා නිරාම නොව අපේ අභ්‍යන්තරය දිනු කරගැනීමේ පරමාර්ථය අපේ යුතුයකම් සම්පූර්ණ කරගැනීමේ පරමාර්ථය පිට අපි මේ වැඩ පිළිවෙල යෝගාවචර වැඩ පිළිවෙල නොවන්නේ අනුපාඩුවක් නැතුව පවත්වගෙන යන්න ඕන කියලා අධිෂ්ඨානය තියාගන්න ඕන. විශේෂයෙන් අද මතක් කරන්න බලාපොරොත්තු වෙන මේ කාරණයක් ඒක කාරණයක් අනිත් එක භාවනාවේ යෙදෙන යෝගාවචරයෙන් තමන්ගේ භාවනා தත්වයෙන් පැහැදිලි Tamanට පැහැදිලිව කරගෙන යන්න පුළුවන් නම් පැහැදිලිව Tamanට කරගෙන යන්න පුළුවන් නම් මා ආයි මතක් කරන්න ඕන නැහැ පැහැදිලි නැත්නම් සම්පූර්ණ නැත්නම් කතාම කර ඉන්න හොඳ නැහැ අනුපාද කියනවා නම් කතා කරන්න ඕන කතා කරලා ඉවසන්න ඕන එන්න මගේ භාවනාව දැක්කේ ගන්නේ නම් සමාධියට මෙන්න මේ විදිහට අනුපාදු සංහත වෙනවා එනිසා මේ කියන්නේ කොහොමද මේ වෙනකම වැඩ කරන්නේ කියන එකට කමක් කතා නොකරම ඉන්න හොඳයි ආන්නවන ඉවසන්නවන අනුපාදු කියන නම් ඉවසන්නවන ඉවසාම සමාධියට හොඳ උපදේශ ලබා ගන්නත් පුළුවන් නම් ඇති නැත්නම් සමන්තමත් නැවත හෝ පොළේ සකස් කර ගැනීමට මඟ පෙන්වා ගැනීමටත් පුළුවන් වෙනවා ඇති. මෙන්න මේ නිසා යෝගාවචර පිළිද ඒ විදිහේ අවස්ථාවල භාවනාව සම්බන්ධව ඒ විදිහේ ගැටලු තියෙන අවස්ථාවලදී විශ්වාසයෙන් සම්බන්ධ ආවන්දෝන විශේෂයෙන් මතක් කරගන්න ඕනේ ඊළඟට මේ බුද්ධ ශාසනය බුද්ධ ශාසනයේ මෛරයානිකයි කියන කතාවක් ගන්නවා. බුද්ධ ශාසනික වැඩ පිළිවෙල මෛරයානිකයි. නියාදි දක්තරස් සම්මා දුක්ඛරාය කියලා කියන්නේ. නියම අන්දමට වැඩ කරනවා නම් හොඳට වැඩ කරනවා නම් දුක නැති වෙීමට නැත්නම් යම් ප්‍රත්‍යක්ෂ කරගැනීමට මේ වැඩ පිළිවෙල ඒකාන්තයෙන් උපකාර වෙනවා. මේක අපිට ප්‍රත්‍යක්ෂිකා ගන්නට පස්සේ මේ වැඩ පිළිවෙල සම්බන්ධව මේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි සාරවත්ඥයන් උන්වහන්සේගේ ඉදිරිපත් කරපු වැඩ පිළිවෙලයි අපි මේ මතක් කර දෙන්නේ. ඒ වගේම අපි මෙදෙන්නේ ඒ උතුම් වූ පිරිසිදු වැඩ පිළිවෙලට. ඒබඳු වදිනා වැඩ පිළිවෙලා මැරෙන්නේ සංසාරේ මොහොම කලාතුරට. බුදු කෙනෙක්ම ලෝකේ පහර වෙන්න ඕන වෙන කාටවත් එමුණු දෙයක් ඇති කරන්න ශක්තියක් ඇත්තේ නෑ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණා ධර්මයක් දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කළ පිළිසක්ක තිබුණා. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ. එමන්දු බුද්ධ ශාසනය කියන්නේ මදාපත් ලැබලා තියෙනවා. මේ බුද්ධ ශාසනය අපේ ප්‍රයෝජන ගන්න ඕනේ. ප්‍රයෝජන ගැනීමට බාධා ඇති වෙන්න පුළුවන් ඒවා මම හරවන දන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දිනපතාම සුගතෝ ආවේ වශයෙන් අත්තමාමේ නිදුක්ඛේ සංසාරේ ජානාදී අනුමින් සම්බන්ධ දේශනා පාඨය මතක් කරගන්න. මේ වේදනා පාට යෝගාවචරයට පහන. විතරක් බලන්න ඕන විතර. බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ හැමදාම මේ වේදනා බලන්න ඕනේ. ඒක නෝනවත් මේ ඉන්නේ අහන්න ඉන්න දෙවියන් සමාවිත පිළිසක් නෙමෙයි. සතරවාදව කටයුතු කරන පිළිසක් අහගෙන ඉන්නේ. නමුත් උන්වහන්සේ අපමාදයෙන් සම්පාදේක කියනවා. මොකද මේ කියලා අමාවේ වැටිලා දුක් විඳින සත්‍යයන් අපට වඩා උන්වහන්සේට තේරෙනවා. අපට තේරෙන්නේ නැහැ. අපට තේරෙන්නේ නැහැ උන්වහන්සේට තේරෙනවා. අපට තේරෙනවා. අමාවේ වැටිලා දුක් විඳින සත්‍ය සමූහය මහා සාගරයේ වස්තුවේ වඩා තේරෙනවා. ඒ සත්‍යයන් උන්වහන්සේට තේරෙනකොට මේ සමාධිය කියන වැළඳ අදුපාඩු උන්වහන්සේට තේරෙනකොට විතරම අප්‍රමාදයෙන් සම්පාදේ කියලා පමානෝමීය කියන සමාධි ප්‍රඥා කියන මේ උතුම් වල ධර්මයන් දිනු කරගන්නේ කියලා උන්වහන්සේ අවවාද කළේ සම්පූර්ණ මේ පමානෝමී කටයුතු කරන්නේ මොනවා සම්බන්ධවද? නිදෙන් දිනු කරගන්නවා. සමාධියෙන් දිනු කරගන්නවා. ප්‍රඥාව දිනු කරගන්නවා. මේ කීයෙන් දිනු කරගන්නේ නම් සමාධියෙන් දිනු කරගන්නේ නම් ප්‍රඥාව දිනු කරගන්නේ වැඩ තුනයි කියන්නේ. ඔය වැඩ තුනේ ප්‍රඥාව දිනු කිරීම ඉස්සෙල්ලා කරන්න ඕන නේද? අනුභව දීපා අනුභව පටිපදා කියලා කියන්නේ ඉන්නුනේ මහා මෝද වාගේ බුද්ධ සාගරය. බුද්ධ සාගරේ මහා මෝද වාගේ. ඒක පිළිවෙලින් මහා මෝද පිළිවෙලින් ක්‍රමයෙන් පල්ලෙහාට ගිහිල්ලා තියෙන ගැඹුරු වෙලා තියෙන ක්‍රමයෙන් පාර්ථන ගැඹුරට ආවන්නේ. වෙරෙන්නේ සාම ගැඹුරු නෙවෙයි. වෙරෙන්නේ නම් ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරු වෙලා ගැඹුරු වෙගෙන ගිහිල්ලා අන්තිමේදී ලොකු ගැඹුරකට වැටෙනවා. බුද්ධ ධර්මය පිළිගන්න බුද්ධ ධර්මයට වැඩ කරනකොට බුද්ධ ධර්මය කටයුතු කරනකොට ඒ මේ ගැඹුරු ගැඹුරු මහමෝදව මහමෝදෙන් වැඩ ගන්න යන වාගේ මුලින් සීලේ පුරාන්න ඒ දෙන්නේ නැතුව සමාධිය ගෙනියන්න අමාරුයි ඒ නිසා සීලේ සම්බන්ධව හොඳට අවධානය යොදා ගන්න ඕනේ. සැලකිලි යොදා ගන්න ඕනේ. ඒ සීලේ කොහොමනම් සමන්නාවට භාවනාවෙන් යොමු කරන්නේ කියලා එහෙම හිතන්න ඕනේ. සීලෙන් පටන් ගන්නවා. සීලෙන් සිද්දෙන්නේ විශේෂයෙන් සිද්දෙන්නේ කාය වචන දෙක සංවර්ධනය. ප්‍රතිඵල වශයෙන් මෛත්‍රිය සම්පූර්ණ කරගන්න අවස්ථාවක් ලැබෙනවා. මෛත්‍රිය. එතකොට මෛත්‍රිය සම්පූර්ණ නොවන කායයෙන් නිදවස් සමතනවා. ඊළඟට බොහොම දෙයෙන් සමාධියට බහින්න. සමාධියට බහින්න බොහොම දෙයෙන්. සමාධියට දැන් පස්සේ සමාධිය සමාධියේ ත්‍ත්වය කොහොමද? බාහිර දේවල් වලින් එක අරමුණක පවතින. ඒ එක්වම අර නීවරණ කියන දේවල් කෙලස් ගති ගුණ සම්පූර්ණයෙන්ම අයින් වෙන යටට බහැලා ඉතිරෙනවා. එතකොට නුවණට ඉඩ පාඩු පෑදෙනවා. නුවණට ඉඩ පෑදෙනවා. සමාධිය ලැබෙනකොට නුවණට ඉඩ පෑදෙනවා. නුවණින් සමාධිය ධර්මයන් සම්බන්ධව බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. මෙන්න මේක නියම ක්‍රමයක්. නැතුව අපි භාවනා කරන්න යාරේ දෙවියන්ට දෙවිපුරන්නේ නෙවෙයි මේ කියලා ඉස්සෙල්ලාම ඉඳන්ම භාවනා පටන් ගත්තා එරින් ගන්නම් පොඩි සම්මෝධයෙන් ගැන පිළිවෙල තමයි නාම දෙන්නා අනුභවතිපා අනුසුද්ධපටිපදා විඥානත් පිළිවෙලින් යන්න ඕන කායවචන දෙක ගන්න වර කරගන්න ඕනේ ඒ ළඟට හිත සංවර කරගන්න. ආයෝජන මේ සංවර කරගන්න නැතුව හිත සංවර කරගන්න අමාරුයි. එනිසා සංවරයෙන් පුළුවන් තරමට හික්මීම පිළිවෙලින් යන්න මේ ළඟට ඒ උසස් ගුණ ධර්මයන් සම්බන්ධ ප්‍රතිපස්සයන් ප්‍රමේ යන්න. එන්නේ ළඟට ඉහළ හිතම් පල්හාට එන්න. පල්හාට ඉහළට. ඒකයි වැඩ පිළිවෙල. එනිසා ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මේ යෝගාවචර දෙන්නතු අපි මේ කරගෙන යන්නේ කුජි වැඩක් නෙමෙයි. බොහොම වටිනා වැඩක්. මේ වටිනා වැඩෙහි දෙවිත් සම්මානන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. සම්ලාහේ සීලමත මහරහතන් වහන්සේ මොගලම් මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල ආදී මහා රහතන් වහන්සේලා මේ කියන්නේ මහෝත්තමයන් වහන්සේලා පිළිසිඳු නැති මහෝත්තමයන් වහන්සේලා මේ මුල ධර්ම පරම්පරාවේ එනිසා අපිත් මේකෙන් වැඩ ගන්න ඕනේ බුද්ධ සාධනෙන් වැඩ ගන්න ගන්න තියෙන වැඩ ටික අපි අත්‍යමානව අපේ විශේෂයෙන්ම සති සම්පජන්ය කියන දෙක නිතරම හොඳින් තියාගන්න. නිතරම හොඳින් ආරක්ෂාව තියාගන්න. ඒක පඩ කරන්නේ නැතුව වැඩ ගෙනියන්න බලාපොරොත්තු වෙන්න ඕන. ඉතින් මතක් කරන්න තියෙන සතිය ගන්න නැහැ මේක. කොයි තරම් යෝජනාවකින්ද නොකඩව තියාගන්න ඕනද? උදාහරණයකට කියලා කියනවා දරිදුත් මහා කරනවා. අසා කොයි බුද්ධිය ගත්තාම කොයි තරම් අමාරුවෙන් බුද්ධිය ගත්තත් උදේ හොදේ එන් යට කරගන්න. ඒක තරහා ගන්නේ නැහැ. ඒ වගේම යෝගාවචරය කොයිතරම් අවස්ථාවක් ආවත් අමාරු අවස්ථාවක් ආවත් සතිය නැති කරගන්නේ නැහැ කියන්නේ. සතිය කරගන්නේ නැහැ. සතියෙන් යුක්තව යන දිත්තේ කටයුතු කරන්නේ ඒ එකම එකට උපකාර කරගන්න සංසජාන නුවණ. සතිසම්පජානය දෙකේ ඉදිරිය එකයි එනිසා විශේෂයෙන් මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සතිසම්පජානයේ ගාරණය. ඒක සාමකාලිකව නෙවෙයි පොඩි පොහොර හරි අනමත පමණක් නෙවෙයි ඒ තමන් ඉන්න තැන මුළු ජීවිතේටම එකට එක සම්බන්ධයක් තියාගෙන එක සම්බන්ධයක් වෙන අන්දමට සතියයි සම්බන්ධයයි මේක දිනුවට පත් කරගන්න ඕනේ කියන සාධාරණීකරණයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම අදහස් කරන ගමන් කල්පනා කරගන්න ඕනේ මේ යෝගාවචර ජීවිතේ තින් උල්පතක්. ඒක විශේෂයෙන් සතුටු වෙන්නේ යෝගාවචර ජීවිතේට දැක්වපු කෙනෙකුගේ අභ්‍යන්තරයේ කායික වශයෙන් ඇති වෙන යම් කිසි කාය සම්බන්ධ කරගෙන ඇති වෙන යම් චිත්ත පරම්පරාවක් නැත්නම් වචනය සම්බන්ධ කරගෙන ඇති වෙන චිත්ත පරම්පරාවක් නැත්නම් ඒ දෙකම නැතුව තනිකර ඇති වෙන චිත්ත පරම්පරාවක් නැත්නම් ඒ හැම චිත්ත පරම්පරාවක්ම පිළිහිදු යෝගාවචරය කුසාර එනිසා යෝගාවචර ජීවිතයේ තියෙන මුල් පටන් කියන්න පුළුවන් එනිසා පසුට වෙන්න පුළුවන් තම තමන්ගේ යෝගාවචර ජීවිතය සම්බන්ධව කල්පනා කරනවා සතුට වෙන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයක් දිහා බලාපුවාම ආශාවල්, ද්වේෂය, තරහ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන, අහංකාර ආදී පිළිගනි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ. යෝගාවචර ජීවිතය ගැන පිළිසිදු සම්පූර්ණයෙන් පිළිසිදු කුසල් සාගත අදහස ඇති වෙන්නේ. කුසල් සාගත වදන ඇති වෙන්නේ. කුසල් සාගත ප්‍රිය ඇති වෙන්නේ. සුසල්දාගත පිපිලිලා කියන්නේ නිසා සතුටෙන් නමන්නේ කරගෙන යනවා වටිනා යෝගාවද ජීවිතේ මොන සතුට වෙලා අදිත්‍යාම කරගන්න ඕන මේ යෝගාවද ජීවිතෙන් අපි මේ ජීවිතේදී නියම ප්‍රතිඵල නෙලා ගන්න ඕන එතහන්දෙන් ඒක අපට සාර්ථකව කරගෙන යාමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ රාගයෙන් කරගෙන යන ලබන්නා වූ වටිනා වුණ ධර්ම බලයෙන් පරිසරම් බලාපොරොත්තු වන්නා වන්දනත සියලු බාධක ධර්මයන් දුරු කරගෙන උපකාරක ධර්ම ළඟා කරගෙන බලාපොරොත්තු වන්නා වූ අමහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඒකාන්තයෙන් මේ වැඩ පිළිවෙල උපකාර වේවා කියලා